නිසා මට ඊයේ ගියාට පස්සේ මතක් වුණා තව යමක් කිව්වනම් හොඳයි කියලා. ඉතින් ඊයේ ඒ කියපු විස්තරේටම තව ඌණපූර්ණයක් වශයෙන් යමක් කියන්න උවමනයි. දැන් අපි හිතුවොත් දැන් මේ මෑණියෝ හිතියොත් දැන් මම නිවන් දැකලා දැන් ඊළඟට මට මුකුත් කරන්න දෙයක් නැහැ කියලා හිතාගත්තොත් ඒක සම්පූර්ණ වැරදි. ඒකත් Taman තේරුම් ගන්න. මොකද මේ අපි අපේ අරමුණ විය යුත්තේ අපේ පරමාර්ථය විය යුත්තේ කෙලෙස් දුරු කිරීම. දැන් අපි මොකක් හරි තත්වයක් අපිට ආරෝපණය කරගන්නවා නම් ඔන්න මම දැන් සෝවාන්නේ මම දැන් අනාගාමීය මම දැන් රහත්ති කියලා අපි මොකක් හරි தත්ත්වයක් ආරෝපණය කරගන්නවා නම් ඒ හරහා නැවතත් සක්කාය දිට්ඨියමයි වැඩෙන්නේ. මොකද මේක මේ අපි හිතන මට්ටමක මේ විදිහකට නෙමෙයි මේ මේවා ඇත්තටම මේ දහම මේ වැඩ කරන්නේ. මොකද අපි නිකන් හිතන්නේ දැන් අපි ඔන්න කොහෙන් හරි ගිහිල්ලා අපි උදමු විශ්වවිද්‍යාලයක උපාධියක් ගත්තා නම් අපි හිතනවා ඔන්න දැන් මට මෙන්න මේ උපාධිය තියෙනවා. ඉතින් අර අපි ඒ ඒ හා සමාන්තරව අපි සමහරලාවට මේ මේ දහම් අවබෝධය මේ සංසන්දනය කරන්න ගියොත් සම්පූර්ණයෙන් වර්ධිනවා. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට දේශනා කරනවා මේ දැන් මම ඉන්නවා කියලා හිතුවත් එතනත් මායයට අහු වෙලා. මම නැහැ කියලා හිතුවත් එතනත් මායයට අහු වෙලා. ඔන්න ඒ වගේ හරිම සියුම් දහමක් මෙතන තියෙනවා. නිසා ඒ தත්ත්වය අපි ගැඹුරින් තේරුම් ගන්න ඕන. ඒ නිසා දැන් Tamanට දැන් මේ මෑණියන්ට විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි දැන් Tamanට සිතේ තියෙන විවේක ස්වභාවය හොඳට වැටහිලා තියෙනවා. කෙලෙස් නැති ස්වභාවය මොකද්ද කියන එක දැන් Tamanට වැටහිලා තියෙනවා. ඒතර මේක උපයෝගී කරගන්න ඕනේ ඊළඟට ඉන් එහාට භවනාව දියුණු කරන්න. ඒ ගැන බුදුජනන් වහන්සේ විශේෂයෙන්ම බොජ්ජංග සංයුත්තේ හරි ලස්සනට විස්තර කරනවා. කියවලා බලන්න පුළුවන් නම් ගෙදර ගිහිල්ලා සංයුක්ත නිකායේ පොත් හයක් තියෙනවා. ඒකෙන් පස්වෙනි පොත මහවග්ගයේ තියෙනවා බොජ්ජංග සංයුත්තේ කියලා. සම්පූර්ණයෙන්ම බොජ්ජංග අලලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කොටස් ඒක රාශී කරලා තියෙනවා. හරිම ලස්සනයි. ලොකු ධර්ම ගෞරවයක්, ශාස්ත්‍රීය ගෞරවයක් ඇති කරගන්න පුළුවන්. ඒකද බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ හැම බොජ්ජංගයක්ම වඩනවා කොහොමද? උදාහරණ වශයෙන් කියනවා නම් සති සම්බොජ්ජංගම් සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් ධම්මවිචය සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් ওই විදිහට බොජ්ජංග හත ගැනම කියනවා අන්තිමට උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් දැන් මේ කටයුත්ත දැන් අපිට ඉදිරියට පැවරිලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ අපිට අපි තේරුම් ගත්ත විවේක ස්වභාවය යොදා ගන්නවා තමන්ගේ නිවහන වගේ. ඒක තමයි තමන්ගේ හිතේ හිත නිතරම පවත්වන්න ඕනේ මේ මට්ටමේ. යද්දින් එද්දින් වේවා ඉන්නකොට වේවා වෙන වෙන කටයුතු වලදී කරත් දේවා අපි හැමතිස්සෙම බලන්න ඕනේ කොහොමද මේ ආදතියෙන් තොර මේ තමන් අත්දකපු මේ විවේක මට්ටම පවත්වන්නේ කොහොමද? ඒක තමයි අපේ රෙෆරන්ස් පොයින්ට් එක වෙන්නේ. නිකන් අපිට අපේ දැන් පවතින යම් චිත්ත tattවයක් අපිට අර කෙලෙස් නැති tattවයක් එක්ක සංසන්දනය කරන්න පුළුවන් නම් අන්නේ කෙලෙස් නැති tattවය තමයි දැන් මේ Tamanට වැටහිලා තියෙන්නේ. එතකොට මේ தත්ත්වයේ ඉඳගෙන දැන් අවස්ථාවක අපිටම මාක් හරි දෙයක් නිසා ආතතියක් ගත වුණා. ආතතියක් ඇති වුණා. අන්න එතෙන්දී නැවතත් අපි ඒ தත්ත්වය තේරුම් අරගෙන ඕන දැන් යම් කෙලෙසයක් මතුවලා තිනවා කියලා තේරුම් අරගෙන අර අර ආතතිය වලින් තොර ස්වභාවයට නැවතපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක එක පැත්තක්. අනිත් එක දැන් ඉදිරියට භවනාව කරගෙන යනකොට දැන් අර ඉස්සර වගේ ලොකු නිකන් ඉස්සර නම් අපිට ඉතින් කොහෙද මේ යන්නේ කියලා ලොකු තේරුමක් නැහැනේ. අපි අර ගුරුවරු කියන නිසා මේ ධහමේ කියලා දෙන නිසා අපි කරගෙන යනවා. නමුත් දැන් අපිට මේ කෙලෙස් නැති ස්වභාවය ගැන හිතේ විවේක ස්වභාවය ගැන යම් වැටහීමක් තියෙනවා. මේකම පාදක කරගෙන ඒකයි කියන්නේ විවේක නිස්සිතං කියන්නේ බොහොම විවේකීව මේ විවේක ස්වභාවය තමන්ගේ පසුබිමේ තියාගෙන සතිය දිනු කරනවා ඊළඟට නිකන් ඕන්ට වඩා ලොකු ආයාසයක් දරන්නේ නැතුව බොහොම විරාගී හැඟීමකින් නිකන් හරිම අපි ඔය කියන්නේ කූල් එකේ කරනවා කියලා අන්නේ වගේ ගතියක් මෙතන තියෙන්නේ. බොහොම බොහොම හිමීට මේ වැඩේ දැන් Tamanට කරන්න තියෙන බව තේරුම් අරගෙන බොහොම විවේකීව මේ වැඩේ කරගෙන යනවා. ඊළඟට නිරෝධ නිස්සිතං. ඊට දැන් මේ අත්දකින්න මට්ටමේදී දැන් කෙලස් මේ කියන්නේ කෙලස් වල නිවීමක් තියෙනවා. ඊළඟට සිතුවිලි වලින් තොර ස්වභාවයක් තියෙනවා. ඒ తත්වයම ඇසුරු කරගෙන මේ වැඩේ කරගෙන යනවා. ඊළඟට වොස්සග්ග පරිණාමින් දැන් තමන්ගේ හිතේ දැන් ඔහොම කරගෙන යනකොටත් අපි තුමු යම් යම් සිතුවිලි පහළ වෙනවා. ඒතර මේ සිතුවිලි ගණනකට ගන්නෑ. ක්‍රම කීපයක් ඇතරම යොදන්න පුළුවන්. ගණනකට නොගෙන නිකම්ම ලොකු සායනහන්සේ කියනවා වගේ දුක් පීඩා ගන්නෙ නෑ. දුක් කරදර ගන්නෙ නෑ. එතනින්ම ඒක එහෙම්ම යන්න ආරිනවා. මේක එක ක්‍රමයක්. එහෙම නැත්නම් තමන්ට මේවා මේ විවිධාකාර හේතු නිසා පටිච්ච සමුප්පන්න වශයෙන් නැති වෙලා නැති වෙලා යන හැටි බලලා එහෙම යන්න දෙන්නත් පුළුවන්. ඔය වගේ ඉතින් චිත්තානුපස්සනාවට අදාළ යම් යම් ක්‍රම යොදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැන් මේ හිතට එන සිතුවිලිත් එහෙම නිකන් අර අත්හරින ස්වභාවයෙන් ඔස්සග්ග පරිණාමයෙන් කියන්නේ නිකන් අතහැරලා දානවා. දැන් මේවා මේවා තියෙන નિසරු බව, නිස්සාරත්වය තේරලා තියෙන්නේ. දැන් මේවා නිකන් ඔහේ යන්න අතහරිනවා. දැන් මේවා මගේ කරගන්න මේවට අයිතිවාසිකම් කියන්නේ යන්නේ නැහැ. ඒත් මේවා එහෙම අතහැරෙමින් දැන් බොහොම විවේක ගමනක ඉස්සරහට තව යන්න තියෙනවා. ඒ නිසා අර කියපු පුළුවන් නම් තව ලොකු සානහසෙකේ තියෙනවා අර බොජ්ජංග දේශනා කියලා එහෙම පොතක්. ඒකත් හම්බුනොත් කියවලා බලන්න. ඊට අමතරව ඔය සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ බොහොම වටිනවා කියවලා බලන්න. එතකොට මේ දහම තමන්ට එතකොට තව ඉදිරියට වඩන්න තියෙන බව දැන් ඇත්තටම ප්‍රඥාව මුල් කරගෙන දැන් ගමනක් තියෙන්නේ. මොකද දැන් කෙලෙස් වල ප්‍රබල කෙලෙස් ඇත්තටම අපිට කෙලින්ම මූණට මුණලහ ගහනවා. ඒක දැන් සෑහෙන දුරට මැඩපැවැත්තිලා තියෙනවා. දැන් ඊළඟට එන්නේ කෙලෙස් විශේෂයෙන්ම වංචක විදිහට. බොහොම සැඟවිච්ච විදිහට, අනුසය විදිහට තමයි කෙලෙස් තියෙන්නේ. ඉතින් ඕක බොහොම හිමින් ප්‍රඥාව මුල් කරගෙන හිමීට හිමීට එතන එතන දැන් හරියට නිකන් අර ගරිල්ලා සටනක් වගේ. දැන් අපි හිතුවොත් අපි ත්‍රස්තවාදීන් එක්ක යම්කිසි සටනක් කළා. අපි දැන් ප්‍රධාන කඳවුරකට ගහලා අපි විනාශ කරලා දානවා. නමුත් එතනින් සම්පූර්ණයෙන් අපිට කියන්න බෑ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දැන් නැහැ කියලා. මොකද සංගවිච්ච ත්‍රස්තවාදියෝ ඉන්නවා. අන්න ඒ වගේ තමයි මේකත්. සංගවිච්ච කෙලස් තියෙනවා. වංචක වශයෙන් ඒවා ඉදිරිපත් වෙනවා. ඉතින් එතන එතන තමන් වෙන වෙන කටයුතු වල යෙදෙද්දි බලන්න කොහොමද කෙලස් වලට අහු වෙන්නේ? කොහොමද කෙලස් ඇති වෙන්නේ? අන්න එතන එතන දැන් පහර දෙමින් තමයි ඊළඟට ගමන කරන්න තියෙන්නේ. හොඳයි. අපි ප්‍රශ්න වලට යමු. ප්‍රශ්න 13ක් නේ ප්‍රශ්න 8යි තියෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන්ම ඉල්ලීමක් තියෙනවා ඔබ වහන්සේගෙන්. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්ම සාකච්ඡාවලදී ඔබ වහන්සේගෙන් ලැබෙන භාවනා උපදෙස් අපගේ දහම් ගැටළු විසඳා ගැනීමට මහත්සේ ප්‍රයෝජනවත්ය. එබැවින් එම ධර්ම සාකච්ඡාවලට අදාළ වූ CD පටියක් අප වෙත ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දෙලුවන් සරණයි. හොඳයි මම හිතන්නේ අද මේ අර සුජිත් මහත්තයා නෑ උදේ මහත්තයා මම හිතන්නේ රෙකෝඩ් කරනවද දන්නේ රෙකෝඩ් කරනවා. අපි අපි මේ මහත්තයාගෙන් ඉල්ලලා සිටිමු. දැන් එතකොට හෙට දවල්ට මේ වැඩසටහන ඉවර වෙනවා නේද? එතකොට හෙට දවල් වෙනකොට එහෙනම් පොඩ්ඩක් සංවිධායක මේ මහත්මියට දැනුම් දෙන්න. කීයක් කොමනාද කියලා. එතකොට ඒ අනුව මේ මේ රෙකෝඩින් කරන මේ ප්‍රතිගත කරන මහත්තයා මේ යම් ක්‍රමයක් යොදයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමින් වහන්සේ අවසර පත්මි කරුණාවෙන් යුතුව ස්වාමින් වහන්සේ භාවනාවෙන් උපයාගත් ඥාන පිරිහිය හැකිද? මොකද මට තේරුණේ ඥාන භාවනාවෙන් උපයාගත් ඥාන පිරිහිය හැකිද? ආහ හරි. ඒ කුමන தত্ত্বයන් යටතේද? කරුණාවෙන් පහදා දෙන මෙන් ඔබ වහන්සේට උතුම් නිවන් සුව පතමි. ඔව් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇත්තටම මේ ඔය මාර්ගඵල මට්ටමටපත් වෙනකම්ම විපස්සනා ඥාන පවා මේ පිරෙහෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ සෑහෙන්න ඉතින් උත්සාහයෙන් යා යුතු දිග ගමනක් තියෙනවා. ඉතින් අපි එකපාරටම අපිට අරවා හම්බුණා මේවා හම්බුණා කියලා කියන්න ඉක්මන් වෙන්න නරකයි. මොකද මේ කෙලස් එක්ක කරන සටනක්. අපි මේ සුළුවෙන් පටන් ගත්තට යද්දි යද්දි හොඳට එතකොට මේ කෙලස් ගැන වැටහීමක් ඇති කරගෙන ප්‍රඥාව මුල් කරගෙන යන ගමනක් තියෙනවා. එතකොට දැන් අපි විපස්සනාවක් වඩලා වේවා දැන් මේ යම් කටයුත්තක මේ භවනාවක නිරත වෙලා ඊට පස්සේ අපි යම්සි හේතුවක් නිසා ඕක මගහැරුණොත් නැවතත් කෙලස් ටික ටික රින් ගන්න ගන්නවා. ඒක ඉතින් කිසි කෙලස් වලට නෑ දැන් මේ පොඩි සමාවක් දෙන්න ඕනේ මේ අකාට කියලා මේ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න ස්වභාවයක් නෑ. ඉතින් එහෙම ස්වභාවයක් නැහැ. ඒ නිසා අපි අපි අතහැරලා පැත්තකින් පැත්තකින් තිබ්බොත් එහෙම කෙලෙස් ආයි අපිව ආක්‍රමණය කරනවා. ඉතින් ඒ එහෙම ගතියක් තියෙනවා. දැන් ඒකයි ඔය සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔය වීරයවන්තයා සම්බන්ධ වෙන්නේ අලස පුජ්‍යලයා සම්බන්ධ දේශනා කරද්දී විරියාරම්භවත්තු අලසවත්තු දේශනා කරනකොට එහෙම බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි අර දැන් සමහර කෙනෙක් ඉස්සරහට ගමනක් යන්න තියෙනවා කියලා ඉතින් අද කරන්න තියෙන වැඩේ භාවනා අපි භාවනාව ගැන විශේෂයෙන් කියන්නේ. එතකොට මේ භාවනාව වැඩේ නොකර ඉන්නවා දැන් මේ ඉස්සරහට ගමනක් තියෙනවානේ කියලා. තවත් කෙනෙක් ඔන්න ගමන ගිහිල්ලා ආවට පස්සේ හිතනවා දැන් ටිකක් මහන්සි අද නම් කරන්න බෑ කියලා ඔහම අගහරිනවා. ඊළඟට දැන් අසනීපයක් හැදෙනවා නම් ඔන්න දැන් අසනීප නිසා කරන්න බෑ කියලා මගහරිනවා. ඊළඟට අසනීප හැදිලා සුව වුණාට පස්සේ තාම මේ තරම් ඇඟේනියන් කෙඩෙත්තු ගතියයි දැන් කියලා ඔන්න මගහරිනවා. ඉතින් ඔය වගේ විවිධ හේතුන් මත මගහරින ස්වභාවයක් තියෙනවා. නමුත් වීරවන්තයා ඒකේ අනිත් පැත්ත යොදා ගන්නවා. දැන් ගමනක් යන්න තියෙනවා නම් මේ ගමන නිසා මට භාවනාවක් කරගන්න ඒ දවසේදී සිද්ධ වෙන්නේ නැහැ. නිසා අද කොහොම හරි මම භාවනාවක් කරන්න ඕනේ කියලා ඒකම විරියාරම්භවත්වයක් බවට පත් කරගෙන එයා වැඩේ කරනවා. ඒ වගේම ලෙඩ වෙලා සුවපත් වුණාමත් දැන් මේ ලෙඩ වුණ නිසා මට මේ වැඩේ කරගන්න බැරි වුණා. දැන්වත් ඉතින් මං ආයි වැඩේට අත ගහන්න ඕනි කියලා. එයා වැඩේ කරගෙන යනවා. ඒ නිසා පුළුවන් තරම් ඉතින් උත්සාහවත් වෙන්න මේ මේ වැඩේට මූලිකත්වයක් දීලා උනන්දුවෙන් කරගෙන යන්න. කිසිසේත්ම ඉතින් අපි කියන්නේ ප්‍රධාන හොඳ වැටහීමක් හිතේ ස්ථාවර ගතියක් ඇති වෙනකන් අපිට ඉතින් කියන්න අමාරුයි මේ මේවා පිරිහෙන්නේ නැහැ කියලා නම්. දැන් හිතලා බලන්න දැන් තමන්ගේ මේ ගත කරන ජීවිත උනත් දැන් අපේ අද වර්තමානයේ අපි මේ ගෞතම බුදු සාසනයේ අපි මේවා ගැන සාකච්ඡා කරනවා. නමුත් අපි කොයිතරම්නම් බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල සමාවට හම්බෙලා තියෙන්න පුළුවන්. මේ අපේ ප්‍රථම උපත නෙමෙයිනේ. ඉතින් ඒ කියන්නේ අපි මේ මේවා නැවත නැවත සමාලාවට සාකච්ඡා කරන්නේ නැති සමාලාවට බණ අහන්නේ නැති උත්සාහත් කරන්නේ නැති නමුත් පිරිහිලා තියෙනවා. ඉතින් ඒක අපි ඒ ඒ පිරිහින් පුළුවන් බව තේරුම් ගන්න අපි නිහතමානී වෙන්න ඕනේ. ඒ නිසා දැන් මේ ලැබපු අවස්ථාවෙන් ඉතින් ප්‍රයෝජන ගන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අපට සැප වේදනාවක් දුක් වේදනාවක් හඳුනා ගැනීමට පුළුවන්. සැපත් නැති දුකත් නැති අවස්ථාව දැනෙන්නේ කෙසේදයි ගෞරවයෙන් පාදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඔය සැපයි දුකයි නැති අනිත් හැම තැන වෙලාවෙම තියෙන්නේ මේ උපේක්ෂා වේදනාව. ඒක තරම් ප්‍රකට නෑ. දැන් සැපක් දැනෙනකොට ඔන්න අපි හිතමු සිතට සතුටක් ඇති වෙනවා, යම්සේ උද්‍යෝගයක් ඇති වෙනවා. එතකොට ඒක සැප වේදනාව. ඒක බොහොම පහසුවෙන් හඳුනා ගන්නවා. එතකොට දුකත් අපිට හඳුනා ගන්න පුළුවන්. යම්සි කායික වේදනාවක් තියෙනවා, යම් පීඩන ගතියක්, පීලන ගතියක් තියෙනවා, හිතේ දෝමනස්සයක් තියෙනවා. එතකොට ඕක දුක් වේදනාව වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඔය දෙකෙන් තොර අනිත් සියලුම අවස්ථාවක තියෙන්නේ අවස්ථාවල තියෙන්නේ උපේක්ෂා වේදනාව. එතකොට බුදුරජාන් වහන්සේගේ දහමට මේ විශේෂයෙන්ම විපස්සනා පැත්තෙන් කියද්දී බුදුරජාන් වහන්සේ ඔය චූල වේදල්ල සූත්‍රයේ හැම විශේෂයෙන්ම ඔය වේදනාව සම්බන්ධයෙන් විස්තර කරනවා. එතකොට මේ උපේක්ෂා වේදනාව තමයි අපි මේ උපේක්ෂා වේදනාවත් එක්ක තමයි මේ භාවනාවේදී ගනුදෙනු වෙන්නේ. සැප වේදනාවේදී ගැනවත් මේ දුක් වේදනාව ගැනවත් නෙමෙයි උපේක්ෂා වේදනාවට මේ එක ගනුදෙනුවක් තමයි උපේක්ෂා වේදනාවට එක්තරා අන්දමකින් මුල් තැන දීලා උපේක්ෂා වේදනාව හඳුනා ගැනීමෙන් තමයි මේ ගමන යන්න තියෙන්නේ. මොකද මේ චූල වේදල්ල එහෙම සූත්‍රයේ එහෙම සඳහන් වෙනවා. දැන් උපේක්ෂා වේදනාව අපිට තේරෙන්නේ නැත්තේ අවිද්‍යාව නිසා. අවිද්‍යාවේ ප්‍රතිභාගය විද්‍යාවයි කියලා කියනවා. ඒ කියන්නේ අවිද්‍යාව එතෙන්දී අපිට දුරු කරගන්න පුළුවන් නම් අන්න එතනම විද්‍යාව පහළ වෙනවා. දැන් ඕක සරලව කියනවා නම් දැන් අපි හිතමු දැන් අපි මේ ඇවිදිනවා. ඇවිදිද්දි ඉතින් ඕකේ ඒ තරම් මේ සැප වේදනාවක් නැහැනේ. ඒකේ දුක් වේදනාවකුත් නැහැ. අපි නිකන් මේ අපි සාමාන්‍ය විදිහට සක්මනක් යදෙනවා. එතන තියෙන තනිකරම උපේක්ෂා වේදනාව. හැබැයි මේ උපේක්ෂා වේදනාව ගැන ඔන්න අපි දැන් සතිය පිහිටවනවා. එතෙන්දී අන්න අපිට උපේක්ෂාව ඒ වේදනාව ගැන යම්කිසි වැටහීමක් අවදිමත් බවක් හිතේ ඇති වෙනවා. එතකොට මේකේ මේ හටගන්නා අපි තුමු ධාතු වශයෙන් බලනවා අපි එහෙම නැත්නම් ඒ ගැන සතිය පිහිටවනවා මේ වගේ ගුණ ධර්මයන් වඩනවා. එතකොට මේ ඒ කාර්ය තුල හිතට වෙන පැතිවල නිරත වෙන්න හැකියාවක් නැහැ. වෙන වෙන අරමුණු වල යන්න හැකියාවක් නැහැ. එතකොට අන්න ඒ ඒ අවස්ථාවේදී මොකද උපේක්ෂාවෙන් හිත පවතිනකොට තමයි හිත වෙනත් අරමුණු වලට යන්නේ. වර්තමාණයෙන් පිටපයින්නේ. මොකද සැප වේදනාවේදී අපිට ඒ નિરાයාසයෙන් මේකට හිත ඇදිලා යනවා. ඒ හින්දා ඉන්න පුළුවන් වර්තමානයේ. ඊළඟට දුක් වේදනාවේදීත් හිත නිරන්තරයෙන්ම මේ ඒ තැනට හිත යොමු වෙන්න සෑහෙන හැකියාවක් තියෙනවා. නමුත් උපේක්ෂා වේදනාවේදී බොහොම කම්මැලි ගතියක්, ඒකාකාරී ගතියක් තියෙන නිසා හිත වෙන පිට යනවා. එක්ක අතීතයට දුවනවා නැත්නම් අනාගතයට දුවනවා. නමුත් ඒක තමයි අපි දැන් මේ වළක්වලා වර්තමානයට ගන්නේ උපේක්ෂා වේදනාවක් හරහා. එතකොට එහෙම ගන්න ගන්න එතකොට බුදුරජාන් වහන්සේ පෙන්නනවා මෙතන මේ මේ අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වෙනවා. අවබෝධයක් වැටහීමක් එන්න පටන් ගන්නවා. ඒක තමයි ඇත්තටම මේ භාවනාවේදී උපේක්ෂා වේදනාව තමයි මූලික කරගෙන අපි යන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. සිත සතිමත් වී අවකාශයේ යෙදී යෙදී තිබෙන අවස්ථාවේ සිත ලීන භාවයට යාමට තැත් කරන බව කීප විටක්ම නිරීක්ෂණය කළෙමි. වේදනාව ඇතිවීමත් එය ගැන මෙනෙහි කිරීමත් හිත ලීන භාවයට යෑම වළක්වා ගත හැකි බව අත්දුටු වෙමි. මෙනෙහි කිරීමට කිසිම අරමුණක් අරමුණක් ඒ අවස්ථාවේ නැතිනම් කල හැක්කේ කුමක්ද? එවිට චිත්තානුපස්සනාව වැඩි හැකි බවත් ඔබ වහන්සේ සඳහන් කළා මතකය. චිත්තානුපස්සනාව වඩන අයුරු කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. එය ධම්මානුපස්සනාවෙන් වෙනස් වෙන්නේ කෙසේද කියාත් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. දැන් විශේෂ කයේ අරමුණක් එන්නේ නැත්තම් දැන් තාම ඒත් හොඳට වඩාගත් සතියක් නැත්තම් පොඩ්ඩක් එකපාරටම හිත දිහා බලන්න යන එක ටිකක් තමන්ම චෙක් කරලා බලන්න වෙනවා. තමන්ම මේක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න වෙනවා. දැන් තමන්ගේ තමන්ට පුළුවන්ද මේ හිතේ හටගන්නා විවිධාකාර සිතුවිලි මධ්‍යස්තව වෙන කෙනෙක්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන්න පුළුවන් මධ්‍යස්ත බවක් තමන්ගේ හිත තුළ දැන් ගොඩනැගිලා තියෙනවද කියලා තමන්ම පොඩ්ඩක් මේ පරීක්ෂා කරලා බලන්න වෙනවා. ඒක තමන්ම මේ පරීක්ෂාව පරීක්ෂණය කරන්න වෙන්නේ. දැන් අපි තුමු එහෙම බල බල ඉඳද්දි දන්නේම නැතුව අපි තුමු මොන හරි මොන කවුරු හරි ගැන මාක් හරි දෙයක් හිත හිතා ඉන්නවා. දැන් ඒක තමන් බලාගෙන ඉන්නවා. දන්නේම නැතුව ඔන්න මේකට අහු වෙලා මේකේ අපි මේකට පෝර දාන්න ගියා නම් අන්න ඒත් කියන්නේ තාම සතිය දියුණු මදි. මෙතෙන්ට අත දාන්න. අපි තවදුරටත් කයේ ඉන්න එක හොඳයි. කයේ ඉන්නකොට විශේෂ අරමුණක් නැත්තම් සාමාන්‍යයෙන් කියනවා නිකන් ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කිරීමක යෙදෙන්න පුළුවන්. එතකොට අපිට නැවතත් මේ ඉරියව්වට හිත ඇවිල්ලා වර්තමානයේ හිත පවතින්න පුළුවන්. මේ හැබැයි ලොකු අරමුණක් නැහැ කියලා අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒකයි මොකද ලොකු අරමුණකින් තොරව හිත පවතිනවා නම් ඒකත් සතියක්. අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. මේ සතිය පවත්වන්න අරමුණක් අත්‍යවශ්‍ය නැහැ. එතකොට දැන් කයේ අරමුණු මුකුත් නැත්තම් සංසිඳිලා නම් තියෙන්නේ අරමුණක් අරමුණක් බලෙන් එයාට දෙන්න උවමනාවක් නැහැ. එතකොට මේ අරමුණු නැති ස්වභාවයේ සතිමත් වෙලා ඉන්න පුළුවන් දිගට. ඒක එකක්. දැන් ඔහොම ඉන්නකොට ඔන්න අපි හිතමු નિરાයාසයෙන් යම්සි දෙයක් හිතට එනවා. අන්න ඒ අවස්ථාවේදී චිත්තානුපසනාවක යෙදෙන්න පුළුවන්. දැන් මම දැන් මේ කියන්න යන්නේ ඔන්න එයා දැන් උත්සාහ කළා බලලා දැන් මේකට හැකියාව තියෙනවා කියලා යම් දැන් අත්දැකීමක් ලැබලා තියෙනවා. අන්න එතකොට ඉතින් කරන්න පුළුවන්. දැන් මුලදිම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් මේක මේ හිතේ හටගන්න දේවල් වල අන්තර්ගතයට බහින්නේ නැහැ. නිකන් මතු පිටින් විතරක් තේරුම් ගන්නවා. ඔන්න රාග හිතක් ඇති වුණොත් රාග හිතක් කියලා තේරුම් අරගන්නවා. එච්චරයි. ද්වේෂ හිතක් ඇති වුණොත් ද්වේෂ හිතක් කියලා තේරුම් ගන්නවා. මෝහ හිතක් ඇති වුණොත් ඔන්න මෝහ සිතක් කියලා තේරුම් ගන්නවා. ඊළඟට බොහොම විසිරිච්ච සිතක් ඇති වුණොත් ඔන්න විසිරුණු සිතක් කියලා තේරුම් ගන්නවා. ඊළඟට බොහොම සමාහිත වෙච්ච එකඟ වෙච්ච සිතක් ඇති වුණා නම් ඔන්න එකඟ වෙච්ච සිතක් කියලා තේරුම් ගන්නවා. එතකොට මෙතන මේ විදිහට බොහොම සරල මට්ටමක තමයි චිත්තානුපස්සනාව යන්නේ. එතකොට ඒක තවදුරටත් යනවා. එතකොට දැන් මේම ඒ ඒ සිතුවිල්ලක් ඔන්න හටගත්තා. ඒකෙම ඉතින් ඒකම නැති වෙලා යන ආකාරයත් එයා දකිනවා. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. සමුදේ වය සමුදේ ධම්මානුවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුවා චිත්තස්මින් විහෙරති. කියලා විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ මේ විදිහෙන් ඔන්න රාගසිතක් ඇති වුණා. ඔන්න ඒක නැති වෙලා ගියා. ඔන්න දේශසිතකුත් ඇති වුණා ඒකත් නැති වෙලා ගියා. ඉතින් මේ විදිහට මේ සිතේ සිද්ධ වෙන විවිධාකාර සිතුවිලි ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය බලමින් දකිමින් ඉන්න පුළුවන්. එතකොට චිත්තානුපස්සනාවෙම තව දුරටත් තියනවා. ඒකෙම ඉතින් ඊළඟට මේ එයා තව දුරටත් මේක යෙදෙන්න යෙදෙන්න. එතකොට තේරුම් ගන්නවා මේ මොන විදිහටද මේ හිතුවිලි හටගත්තේ. උදාහරණයක් දෙනවා නම් දැන් අපි හිතමු අපි දුන් දැන් ගෙදෙට්ට හෙට ඥාතීන් පිරිසක් එන්න ඉන්නවා. එතකොට දැන් අපි දැන් අද දැන් භාවනාවේ යෙදෙනවා. දැන් Taman දන්නවා හෙට ඥාති පිරිසක් එන්න ඉන්නවා කියලා. එතකොට දැන් භාවනාවේ යෙදෙද්දී දැන් මේ අවස්ථාවේදී දැන් ඔන්න චිත්තානුපසනාවට බහැලා ඉන්නකොට දැන් ඔන්න සිතුවිල්ලක් හට ගන්නවා. දැන් අන්න අරයා එන්න ඉන්නවා හෙට කියලා ඔන්න සිතුවිල්ලක් හට ගන්නවා. එතකොට අන්නේ සිතුවිල්ල දැන් මේ හෙට තියෙන මේ වැඩේ මුල් කරගෙන හට කරගෙන තියෙන. එතකොට මේ යම්සේ හේතුවක් නිසා මෙන්න මේ සිතුවිල්ල හටගත්තා. එහෙම දෙයක් තිබුණ නැත්නම් මේ සිතුවිල්ල හටගන්න කිසි මේ හැකියාවක් නැහැ. ඒ වගේ මේ හටගන්නා තාක් සිතුවිලි යම් යම් හේතුන් නිසයි හටගන්නේ කියන එක Taman තේරුම් ගන්න. එතකොට පටිච්චසමුප්පන්න ස්වභාවය මේ හේතු හේතුන් හරහා මේ සිතුවිලි හටගන්නා ස්වභාවය Tamanට ටික ටික ටික ටික වැටහෙන්න පටන් ගන්නවා. තව පැත්තකින් පුළුවන් දැන් අපි හිතමු සිතක් හටගත්තා. අපි තුමු දැන් ඔය සිද්ධියම අපි ගත්තොත් දැන් ඔන්න හෙට කෙනෙක් එන්න ඉන්නවා කියලා ඔන්න හිතක් හටගත්තා. ඉතින් ඒකත් එක්ක ඉන්න හිතනවා ආ යා අපි තුමු දැන් තමන්ගේ ඥාතියෙක් ඉන්නවා ආ යාගේ දරුවත් එක්ක ඉද්දන්නෙත් නැහැ. ඔන්න තව ඒකට කැලලක් ඈඳුණා. දැන් ඉස්කෝලේ යන්න වීද දන්නෙත් නැහැ. ඔන්න තව කැලලක් ඈඳුණා. ඔන්න ඊළඟට හිතනවා මේගොල්ලෝ වාහනයක ඉද්දන්නෙත් නැහැ. ඔන්න තව කැලලක් ඈඳුණා. ඉතින් ওই විදිහට අර මේ කැලෙන් කැලල කැලෙන් කැලල මූට් වෙවි දැන් ඔන්න පොඩි පොඩි කතන්දරයක් දැන් මෙතන යනවා. ඉතින් ඔතන මේ කියන්නේ සාමාන්‍ය සංකත ස්වභාවය. Taman තේරුම් ගන්නවා. මේ නිකන් කතාවක් වගේ මේට ලොකුවල් අපිට අපි අහුවෙන්නේ මේක තනි ගොන්නක් විදිහට ගත්ත ගමන්. නමුත් දැන් චිත්තානුපසනාවක යෙදෙනකොට Taman තේරෙනවා මේ කෑලි කෑලි මූඩ්ඩු වෙලා තමයි මේ කතාව හැදිලා තියෙන්නේ. මේ සංකත ස්වභාවය දැන් Taman තේරෙන්න ගන්නවා. ඊළඟට සංකත පටිසම්පන්න ඊළඟට මේ මේකෙන් තියෙන මේ nissarattwe මේක මේ මේ මම ඇති කරපු දෙයක් නෙමෙයි මේක මේ හෙට තියෙන හේතුවක් නිසා හෙට තියෙන වැඩක් නිසා මේක මේ හටගෙන ඇතිලා නැතිලා යන දෙයක් කියලා Tamanට තේරෙන්න තේරෙන්න මේකේ තියෙන අර ශූන්‍ය ස්වභාවය බොල් ස්වභාවය Tamanට වැටහෙන්න ගන්නවා. ඉතින් මේ විදිහට චිත්තානුපස්සනාවේ චිත්තානුපස්සනාවේම සෑහෙන කාලයක් නිරත වෙන්නත් පුළුවන්. ඉතින් ධම්මානුපස්සනාවට එකපාරට යන්න අවශ්‍ය නැහැ. ධම්මානුපස්සනාවේදී විශේෂයෙන් කරන්නේ මේ දැන් මේවැය තියෙන එකාතකින් නිකන් සංඝටක මට්ටමට බහිනවා. දැන් අපි උදාහරණයක් කිව්වොත් දැන් අපි දැන් මේ තේ එක වළඳනකොට දැන් අපිට කෙලින්ම නිකන් තේ එකක සංඥාවෙන් ගන්න පුළුවන්. දැන් මේ මම තේ එකක් බොනවා කියලා දැන් ඒ සංඥාවෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මට දැන් මේක කියන්න පුළුවන් ආ මේකට දැන් ඉඟුරුත් දාලා කියලා අන්න ඉඟුරු කියන දේ සංගටකයට බහින්නත් පුළුවන්. ඔන්න මේක දැන් සීනිත් තියනවා කියලා සීනි කියන එකට බහින්නත් පුළුවන්. ඒ වගේ මේක මේ අර මේ මතු පිටින් තේ එකක් කියලා සලකන්නේ නැතුව ඊට වඩා ටිකක් ගැඹුරට ගිහිලා ඔන්න සංගටක මට්ටමට බැහිමක් තමයි ධම්මානුපස්සනාවේදී වෙන්නේ. ඉතින් ඒක තුඟක් විස්තර තියෙනවා. ඉතින් මම හිතන්නේ දිගින් දිගට කිව යුතු නැහැ. මුලින් පටන් ගන්න චිත්තානුපස්සනාවකට පටන් අරගෙන ඒක ඒක සාර්ථක වෙනකොට ඇත්තටම මේ ඕක මේ අපි බලෙන් තල්ලු කරන්න අවශ්‍ය නැහැ අතෙන්ට සතිය දියුණු වෙනකොට ඒක ඉබේම සිද්ධ වෙනවා. මේක මේ දැන් මම චිත්තානුපසනාව කරන්න ඕනය. දැන් මම චිත්තානුපසනාව කළා ඇතිය දැන් මම ධම්මානුපසනාව කරන්න ඕනේ කියලා ඔහොම අපි තල්ලු කළ යුතු බවක් මේකේ නැහැ. මේක සතිය දිනු කරනවත් එක්ක මේක નિરાයාසයෙන්ම මේ මේ ධර්මය විසින්ම මේක කරගෙන යනවා. ඒ හින්දායි ඔය සාමාන්‍යයෙන් ඕවා අනවශ්‍ය විදිහට ඕන්ට වඩා විස්තර කිරීමෙන් තේරුමකුත් නැහැ. මොකද මේක මේ අපි සතිය දිනු කරනවා කියන්නේ ගාන්ට ඔය වැඩේ සිද්ධ වෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය වඩමි. හුස්ම සංසිඳී ගිය පසු කයේ සංවේදනා දැනෙන විට කයටද සිතුවිලි එන විට සිතුවිලි වලටද සතියෙන් යුතුව අවධානය යොමු කරමි. බොහෝ අවස්ථාවල සිදුවන්නේ සිතුවිලි පිළිබඳ අවධානයෙන් සිටීමයි. මෙසේ සිතුවිලි පිළිබඳ සතියෙන් සිටියේදී මාහට හිස ඉදිරියට පිටපසට පැද්දෙන ගතියක් දැනේ. නමුත් මම නින්දට වැටෙන්නේ නැති බවත්, සිතුවිලි එන විට ඒ පිළිබඳව දැනගන්නා බවත් මට දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මේ අවස්ථාව සතියේ දුර්වල වීමක්ද කියා ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. නැත්සිතුවිලි එනවා කියන එක ඉතින් සතියේ දුර්වලකමක්ම කියලා කියන්න බෑ. ඒ කියන්නේ දැන් අපි අවධානයෙන් ඉන්නකොට සිතුවිලි එනවා. ඒක ඉතින් වළක්වන්න බෑ. හැබැයි ඉතින් අපි ඕකේ ඕකට අහු නොවී ඉන්න එක තමයි යොතන කරන්න තියෙන්නේ. දැන් අර කලින් විස්තර කරා වගේ සිතුවිලි එනකොටම Tamanට තේරුම් ගන්න පුළුවන් නම් ඒකේ මුල් අවස්ථාවේදීම. එතකොට ඒ ඔස්සේ නොයා ඉන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. දැන් ඔන්න සිතුවිල්ලක මුල් කාලෙදී ඔන්න අපි දැනගත්තා. අපි තුමු දැන් කෙනෙක් ගැන මතක් වුණා. අපි තුමු Taman අකමැති කෙනෙක් ගැන මතක් වුණා. එතකොට ඔන්න සිතුවිල්ලක් ආවා. දැන් අපිට වෙන්නේ අපි සාමාන්‍ය ජීවිතේදී අපිට වෙන්නේ භාවනාවක් පුරුදු නොකරපු කෙනෙකුට වෙන්නේ දැන් ওই සිතුවිල්ල ඔස්සේ දැන් තව එකක් ඔකට ඇඳ ගන්නවා. එතකොට එයා ගැන තව එයා Tamanට අතීතයේ කරපු දේකුත් ඔකට ඇඳ ගන්නවා. ඔන්න දැන් ඊළඟට ඒක ඔස්සේ තව ටිකක් හිතනවා. ඊළඟට දැන් ඔන්න එයා හිටත් එනවා දැන් එයාවත් දැක්කා කියලා තව ටිකක් ඇඳ ගන්නවා. ඉතින් ওই විදිහට මේ ආපු සිතුවිල්ල ඔස්සේ අපි තව තව තව තව මේක උඩ ප්‍රපංච කරනවා. මේක උඩ තව අපි වගා කරනවා. ඒකයි යතන වෙන්නේ. දැන් ඔය ඔය විදිහට අපි මේ කතන්දර හදන එක හිතේ කතන්දර වලට ඉඩ දෙන එක භවනා යෝගියෙක් වශයෙන් හැකිතාක් අපි අඩු කරගන්න ඕනේ. ඒ අඩු කිරීමම අත්‍යවශ්‍යයි නැත්නම් මේ භවනාවක දිනුවක් ගන්න බෑ. ඇතුළත කතාව කියලා අපි කියන්නේ ඕකට තමයි. ඇතුළත කතාව අපි හැකිතාක් අඩු කරගන්න ඕනේ. ඒක ඇත්තටම අපි සතියෙන් ඉන්නවත් එක්ක ඉඳීමත් එක්ක ඇතුළත කතාව සෑහෙන ෂය වෙලා යනවා. ඒකයි හැබැයි අපි ඔය සිතට සිත දිහා එකපාරට බලන්න යන්නේ නැතුව ඒ විදිහට සිතුවිල්ලක් ආවම අපි නිකන් සිතුවිල්ලක් සිතුවිල්ලක් කියලා ඒක එතනින්ම කපලා දානවා. එතනින්ම ලොප් කරලා දාලා අපි නැවතත් අපේ කායानुපසන ආරමුණකට හිත ගන්නවා. එහෙම නැත්නම් අපි හිතමු අනාගත මොකක් හරි සැලසුමක් කරනවා නම් ඔන්න සැලසුම් කරනවා සැලසුම් කරනවා කියලා කිව්වාම නැවතත් හිත ගන්නවා. ඉතින් මේ විදිහට අපි අර එක පාටම මේවා එක්ක ගනුදෙනු කරන්න යන්නේ නැතුව ඒවට බොහොම අඩු අඩු තැනක් දීලා සිතුවිල්ල සිතුවිල්ලක් කියලා එපමණකින් ඒක අතහැරලා දානවා. ඒ පමණින් අපි නවතිනවා. එතකොට එහෙම නවතින්න නවතින්න අපි ඉන්නේ මේ වෙනත් කර්මස්ථානයක. අපි දුමු දැන් අපි කායानुපස්සනාව නම් ආනාපාන සතිය නම් වඩන්නේ. එතකොට ඒ කර්මස්ථානය තුළ අපි ඉන්න කාලය එතකොට වැඩි වෙනවා. අරකේ අර විදිහට සිතුවිලි වල নিমগ্ন වෙලා ගත කරන කාලය අඩු වෙනවා. එතකොට සතිය දියුණු වෙනවා. අර අපේ හිත ඉබාගාතේ යන ස්වභාවය අඩු වෙලා වර්තමානයේ ඉන්න තව තවත් මේ හැකියාව ලැබෙනවා. ඒ විදිහට තමයි යන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව වම් හා දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වන අයුරු දෙස බලමින් සක්මන් භාවනාව කරමි වම් පාදයේ ලනුපැදුරේ තදින් ගැටෙන බවත් දකුණු පාදයේ සාපේක්ෂව සැහැල්ලුවෙන් තබන බවත් දැනේ ශරීරයේ බර සැබවින්ම වම් පාදයේ දරන අතර දකුණු පාදයේ නොණ්ඩි ගසන්නාක් මෙන් වම් පාදයට බර දෙමින් සැහැල්ලුවෙන් ලනුපැදුර මත තැබෙන බව දැනුනි තව දුරටත් සක්මන් කරන විට ශරීරයේ රූකඩයක් මෙන් රූකඩයක් ඇවිදින්නාක් මෙන් ලනුපැදුර මත හොඳින් ගැටෙමින් යනු දැනුනි. ශරීරයට වෙහෙසක් දැනෙනු අතුරුම සක්මන් භාවනාව යෙදුණු අතර මේ අයුරින් සිදු කෙලෙමි. පරියංක භාවනාව මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වායුව නාසයේ අග කෙළවර ගැටෙනු දැනේ. ආශ්වාසය දික් බවත් ප්‍රාශ්වාසය කෙටි බවත් දැනුනි. විටක ප්‍රාශ්වාසය ආශ්වාසයට වඩා දික්කන බවක් දැනේ. නාස් කුහරයේ මැද්දට වන්නට තෙරපෙන්නක් බඳුවද නලියන්නක් බඳුවද වීරි ගෑමක් බඳු ස්පර්ශයක් ආශ්වාස ස්පර්ශයක් දැනේ. හා ප්‍රාශ්වාසයේද දැනේ. ආශ්වාසයේ ආශ්වාසයේ තෙත් බවටද දැනුනි. ප්‍රාශ්වාසයේ වාතයේ උණුසුම්වද දැනුනි. සැහැල්ලුවටද දැනුනි. විතක ආශ්වාසයේ නාස් කුහරකින් කුහරයේ කෙළවර සිට හිසේ ඉහළ දෙසට මොළය පසාරු කරගෙන ඉහළට ඇදෙන්නක් මෙන් දැනුනි. ස්වාමින් වහන්ස මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් තවදුරටත් දෙනසේක්වා. තෙරුවන් සරණයි. ඒ කියන්නේ ඇත්තටම හොඳට කෙරලා තිනවා විශේෂයෙන් ලොකු උපදේශයක් දෙන්න අවශ්‍ය නැහැ. ඕක ওই විදිහට යනකොට අර දැන් Tamanට සක්මන් භාවනාවේදී දැන් Tamanට තේරෙනවා රොබෝ කෙනෙක් වගේ යනවා. ඒ වගේ දේවල් තේරෙනවා. ඊපස්සේ ඔය තාම යන්නේ ඔය ආකාර මට්ටමේ. එහෙම නැත්නම් සටහන් මට්ටමේ. ඊට පස්සේ ඕක ටික ටික අර Tamanට ස්පර්ශ මට්ටමට, එහෙම Tamanට දැනෙන දේවල් වල මට්ටමට ඕක හිමීට පරිණාමයටපත් වෙනවා. ඉතින් තමන් ඒක ලොකුවට තල්ලු කරන්න යන්න අවශ්‍ය නැහැ. වීරය යොදන්න අවශ්‍ය නැහැ. ওই විදිහට ඔය වැඩේ ඔහොම කරගෙන යනකොට ඒක નિરાයාසයෙන් සතිය දියුණු වෙනවත් එක්ක ඒක ඉබේම වෙනවා. ඉතින් දැන් ඔය ඉන්න මට්ටමේදී ඔය ඔය විදිහට යන්න කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ භාවනාවට නිදැල්ලේ වැඩෙන්න ඉඩ දෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් විදිහට කියනවා නම් දැන් අපි අපි පැලයක් පුංචි විදිහට රෝපණය කරාම අපිට තියෙන්නේ ඉතින් ඕකට අවශ්‍ය කරන වතුර අවශ්‍ය ප්‍රමාණයට දානවා. එහෙනම් පොහොර ටිකක් අවශ්‍ය නම් ඒ අවශ්‍ය ප්‍රමාණයට දානවා. ඊළඟට ඔය සත්තුන්ගෙන් ආහාර මෙහි ඒක බේර ගන්නවා. ඉතින් ওই විදිහට අපි අර ඒකට උවමනා කරන පරිසරය සකස් කිරීමයි කරන්න තියෙන්නේ. අපි ඕක ඉක්මනට වඩා ගන්නයි කියලා වැඩියෙන් පොර දැම්මොත් ගැලේ විනාශ වෙන්නත් පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා. මේ වැඩේ බොහොම සාමකාමීව සැහැල්ලු මනසකින් වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට මේ කෙරලා තියෙන විදිහ හොඳයි. උනන්දුයෙන් අඛණ්ඩව කරන්න කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. පින්වන්ත ගරු ස්වාමින් වහන්සේ මාගේ මූලික කමඨහන ආනාපාන සතියයි. ඒ අතර තුර බුද්ධානුසතිය අසුබය මෛත්‍රී ආදී භාවනාවලටද නිරත වෙමි. ස්වාමින් වහන්ස මට ඇති ගැටලුව මම මෙවැනි භාවනා වැඩසටහන් වලට සහභාගී වන හැම අවස්ථාවකම මාගේ කෙලෙස් වලින් මම අඩපණ කරයි. මීට අවුරුදු ගණනකට ප්‍රථමයක් බොහෝ කෙලෙස් මායයන්ගෙන් මට කරදර වී ඇත. මේ අවස්ථාවේදීදී එවැනි දේ සිදුවිය. මෙය වළක්වා ගැනීමට මා කළ යුතු දේ කුමක්දයි සමාවයි මට පවසනසේක්වා. අතරම ඒ කෙලෙස් ප්‍රහීන කරන මාර්ගය තමයි ඉතින් අපි ගමන් කරන්නේ. දැන් අපි මේ යන ගමනේදී විශේෂයෙන්ම සතිය දිනු කරනවා. සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ කෙලෙස් වල මුල්ම අවස්ථාවට. කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් වෙන්නේ දැන් අර කලිනුත් විස්තර කරා වගේ පොඩි අපිට මූදන්න රාගසිතක් ඇති වුණා. රාගසිතක් ඇති වුණාම අපි ඕක අභිනන්දනය කරනවා. අභිනන්දනය කරනවා කියන්නේ ඕකට බැහැ ගන්නවා. ඒ කියන්නේ බැහැ ගන්නව නෙමෙයි ඒක ඒක අපි ඒකේ සතුටු වෙනවා. ඊළඟට තව කියනවා අභිවදති. අපි මේකට තව තව පොහොර එකතු කරනවා. ඊළඟට ඒකටම බැහැ ගන්නවා අජ්ජෝසාය තිට්ඨති කියලා. ඒකටම බැහැ ගන්නවා. ඔය මට්ටමින් අපි වලකින්න ඕනේ. මේ ඇත්තටම දැන් සතිය දිනු කරද්දී දැන් මේ මුල් අවස්ථාවවලදීම මේක අහුවෙනවා. ඔන්න දැන් රාගයක් ආවා, ඔන්න රාගසිතක් ආවා කියලා ඩක් ගාලා අහුවෙනවා. දැන් ඉස්සර නම් ඕක උනේ උනේ සෑහෙන වෙලාවක් රාගය තුල ගියාට පස්සේ තමයි තේරුනේ ආ මගේ දැන් හොඳටම රාගය වැඩි වෙලා කියලා ඔන්න දැන් මතක් වෙනවා. නැත්තම් හොඳටම ද්වේෂය වැඩි වෙලා කියලා මතක් වෙනවා. නමුත් සතිය දිනු කරන්න දිනු කරන්න මේ ඒ තුල ජීවත් වෙලා ඉන්න කාලේ. නැත්තම් ඒ කෙලෙසයට අහු වෙලා ඉන්න කාලේ එන්න එන්න අඩු වෙනවා. පොඩි කාලයකදී මේ ඒක තේරෙන්න ගන්නවා. පස්සේ පස්සේ ක්ලේශයක් හට ගන්නවා නමුත් අහු වෙන්නේ නැහැ. Taman ඒක ක්ලේශයක් විදිහට දකිනවා. ඒ ඒ தත්ත්වයට අපි එනවා. ඉතින් ඒ නිසා ඒක තමයි ඔය අපි යන භවනා ක්‍රමේදී අපිට හම්බ වෙන වාසිය. එහෙම නැත්නම් ආනිසංශය. එතකොට කෙලෙස් ඒ මට්ටමට එනකන් අපිට එකපාරට මේ කෙලෙස් එක්ක සටන් කරන්න හැකියාවක් නැහැ. ඉතින් අපි ඉස්සෙල්ලා දැන් හිතන්න දැන් අපි හිතනවා මොකක් හරි ශබ්ද සතුරු සතුරෙක් ඉන්නවා නම් ඉතින් අපි සන්නද්ධ නොවි සතුරාව හම් වෙන්න යනවා කියන්නේ අපි විහිං විනාශ වෙන වැඩක්. ඉතින් ඒ නිසා අපි දැන් මේ භාවනාවේදී අපි ඒකට ඒකත් එක්ක සටන් කරන්න උවමනා. අවශ්‍ය කරන ප්‍රඥාව, අවශ්‍ය කරන සතිය, සමාධිය ඕවා ඔක්කොම දිනු කරගෙන තමයි දැන් මේ යන්නේ. ඒ අතරෙත් ඉතින් මේගොල්ලෝ එනවා. ඉතින් අපි ඒවා ඒ වුණාට පුළුවන් තරම් වෙන වෙන උපක්‍රම පාවිච්චි කළා අපි මේ මේ ඉන්ද්‍රිය ධර්මයන් දිනු කරන එක තමයි අපි කරන්නේ. සතර සතිපට්ඨාන ධර්මයන් මේ දිනු කරන එකයි කරන්නේ. විශේෂයෙන්ම සතිය දිනු කරනවා. ඒතකොට මෙහෙම යනකොට අනිවාර්යයෙන්ම පස්සේ මේ කියන්නේ මේ ධර්මතා දිනුනනවත් එක්ක Tamanට මේ කෙලෙස් හඳුනා ගන්න තියෙන හැකියාවක් ඇති වෙනවා. කෙලෙස් හඳුනා ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. ඒවට දෙන්න ඕනේ මොන මොන ප්‍රතිකාරද කියලා Tamanටම තේරෙන්න ගන්නවා. අනිත් එක දැන් Tamanට එකතකින් සතුටු වෙන්න පුළුවන් මේ කෙලෙස් ප්‍රහින්න කිරීමේ උවමනාව Tamanට ඇවිල්ලා තියෙනවා. ඒක බොහොම වටිනවා. මොකද බහුතරයකට ඒ උවමනාව නැහැ. ඒගොල්ලන්ට මේ කෙලෙස් හිතේ තිබුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් හිතලා බලන්න දැන් ඔය ගෙවල් දොරවල් වල ඉන්න අනිත් අය. ඉතින් නළු නිලියෝ, ක්‍රීඩකයෝ, ඉතින් ඔය ඔක්කොම ඉතින් ඉන්නවනේ අනිත් අය. ඉතින් ඒගොල්ලන්ට මේ කෙලෙස් කෙලෙස් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවද? මොකුත් ප්‍රශ්නයක් නැහැ නේද? ඒගොල්ලෝ බොහොම සතුටින් කාලා බීලා විනෝදලා ඉන්නවා. අපිට තමයි මේ කෙලෙස් ගැන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ ඒක හොඳයි ඉතින්. කියන්නේ මේ කෙලෙස් ගැන ප්‍රශ්නයක් තියෙන නිසා කෙලෙස් වලින් හිත මුදව ගන්න ඌමනාව නිසා තමයි දැන් මේ භවනාමකට අවතීර්ණ වෙලා තියෙන්නේ. ඒ ගැන හිතලා සතුටු වෙන්න. මොකද මේ දැන් බුදුරජාණන් වහන්සේ ලස්සනට පෙන්නනවා මේ භාවනාරාමතාවය ඊළඟ පහන රාමතාවය කියලා. මේ භාවනාවක් කරන්න තමන්ගේ හිතේ ඇතිවන ඇල්ම ඊළඟට මේ කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා හිතේ ඇතිවන ඇල්ම බුදුරජාණන් වහන්සේ බොහොම අගය කරනවා. ඉතින් ඒ ගැන හිතලා සතුටු වෙන්න දැන් Tamanට මේ කෙලෙස් ටික අයින් කරගැනීමේ තදබල උවමනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ ගැන සතුටු වෙලා දැන් ඒ ඒකට යන්න තියෙන සෝදානම් වීම තමයි අපි දැන් මේ භාවනාව කරහා කරන්නේ. ඉතින් මේ භාවනාව තමයි අන්තිමට අපිව මේ தത്വයට එහෙම නැත්නම් මේ මේ සටන ජය ගන්න තියෙන අවශ්‍ය අවශ්‍ය කරන ශක්තිය අපිට ලැබලා දෙන්නේ මේකමයි. මේ යන මාර්ගයමයි. ඒ ගැන විශ්වාසය ඇතිව යන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම සක්මන් භාව සක්මන් භාවනාව විනාඩි 35ක් පමණ කර ආනාපාන සතිය පැයකට ආසන්න කාලයක් දිනපතා කරමි. මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කර හුස්ම රැල්ල දෙස බලමි. ඉක්මනින් හුස්ම රැල්ල නොදෙනී යයි. හිස තදින් ගැස්සෙයි. දැනට මාස කිහිපයක සිට මාගේ හිසේ යම් යම් තදවීම් වේදනා ගැස්සීම් විදුලි ධාරා යන අයුරු තිබූ අතර මීට සති දෙක දෙකකට පමණ පෙර පිටුපස බෙල්ලේ දෙපස කන දක්වා තදවීමක් සමග වේදනාවක් ඇත. එය මේ දක්වා පවතී. මේ අතර මම ඒ සියල්ල ගණන් නොගෙන භාවනා කරමි. මේ අතර මෙවර දින 3ක සිට භාවනා කරන අවස්ථාවේදී පපුවේ මැද තදවීමක් හා හුස්ම ගැනීමට අපහසු තත්වයක් ඇත. හෘදය ස්පන්දනය තදින් ඇසේ දැනි. මේ తත්වය භාවනාවෙන් මිදුණු විට විනාඩි 10ක් පමණ 10කින් පමණ අඩුවේ. නමුත් පපුවේ මැද තද ගතිය පවතී. මේ தත්ත්වේ භාවනාවට සම්බන්ධ තත්වයක් දැයි පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මම නම් හිතනවා භාවනාවට සම්බන්ධයි කියලා. මොකද දැන් අපි භාවනාව නතර කළා විනාඩි 10ක් යනකනුත් ඕක තියෙනවා. ඊට පස්සේ තමයි ඕක අඩු වෙලා යන්නේ. භාවනා කරන වෙලාවෙදි තියෙනවා. මොකද භාවනා කරනවා කියන්නේ අපි හිත එකඟ කරගන්නවා. අපේ සංවේදීතාවය වැඩි. භාවනා කරන කාල තුර කාලය කාලපරතරයේදී. ඒතර හිත සංවේදී වෙන්න වෙන්න මේ අපිට අපි කලින් මගහැරපු යම් යම් සංවේදනාවන් යම් යම් රිදීම් කැක්කුම් අපිට මේ භවනා කරන කාල පරාසයේදී දැනෙනවා. ඒක අනිවාර්ය කියන්නේ සතිය දියුණු වෙන බවට ලකුණක්. තමන්ගේ සතිය දියුණු වෙනවා නම් තමන්ගේ සංවේදීතාවය දියුණු වෙනවා නම් එතකොට මේ විදිහට අපිට ඒ කලින් නොදැනිච්ච යම් යම් දේවල් දැනෙන්න පුළුවන්. යම් යම් වේදනාවන් සියුම් වේදනාවන් දැනෙන්න පුළුවන්. ඊළඟට දැන් අපි භාවනාව නතර කළා කියලා එක පාටම ඉතින් අපි නැගිට්ට ගමන් මේ අපි ගොඩනගාගත්ත සංවේදී බව එකපාරට එතන හැලෙන්නේ නැහැ. එකපාරට ඒක අඩු වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව තමයි ඊළඟට මේ වැය වෙලා ඡය වෙලා යන්නේ. ඉතින් ඒ තාක් එතකොට ඒ සංවේදී බව තියෙනවා. ඉතින් ඒ නිසා මේ දැන් ඒ සංවේදී බව ඔන්න අඩු වුණාට පස්සේ අර තිබිච්ච දැනීමත් එතකොට අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මට නම් තේරෙන විදිහට මෙතන භාවනාවට සම්බන්ධයක් තියෙනවා. අ එහින්දා ඒ කියන්නේ තමන්ට භාවනාවෙන් එළියේදී මේක ඒ තරම් දැනෙන්නේ නැත්තම් තද බලව දැනෙන්නේ නැත්තම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. භාවනාව දිගට කරගෙන යන්න පුළුවන්. නමුත් තමන් ටිකක් ඒ කියන්නේ වයස ටිකක් වැඩි ටිකක් දුර්වල බවක් ඒ කියන්නේ දුර්වල ශරීරයක් එහෙම තියෙනවා නම් ඉතින් අනිත් එක භාවනාව කරන්නේ නැති හැම වෙලාවෙදිම බෙල්ල එකක්ම හරමේ තියෙනවා නම් ඉතින් ඊළඟට පොඩ්ඩක් දොස්තර කෙනෙක්ව බලන්නත් වෙනවා. සමා වෙන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ මගේ. <laughs> මේක නොවැම්බර් මාසයේ ඉඳලා මට තියෙන දෙයක්. ඔළුවේ මට ශරීරේ කොතනකවත් කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ භාවනාවේදී. ඔළුවේ විතරයි මේ ප්‍රශ්නේ මට ඇති වුනේ. එදා ඉඳන් අද දක්වාම එක එක ආකාරයෙන් ඔළුවේ මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා මට. මේ මේ සැරේ මේ මේ භාවනා මට හැම සැරේම නිස්සරණ වනයේට ආවොත් අලුත් අත්දැකීමක් එකතු කරගෙන තමයි මම යන්නේ භාවනාවේ. මේ සැරේ තමයි මේ පපුවේ තද ගතිය ආවේ මට. දැනටත් මට පපුව තද ගතිය තියෙනවා මේ කතා කරන මොහොතේ. භාවනා කරනකොට ඒක ගොඩක් තද වෙනවා. ස්පන්දනේ මට නිකන් දඩස් ගාලා ඇහෙන තරමට ස්පන්දනේ තියෙනවා ගැස්මක් තියෙනවා. ඒ හෘද ස්පන්දනය දැනෙන එක නම් ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒක මේ කියන්නේ මෝලක් කොටනවා වගේ <laughs> එච්චරට ඇහෙන්න පුළුවන්. ඒක හැබැයි සමනය වෙලා යනවා. ඒ කියන්නේ ඒ දැනට දැනට අර එතෙන්ට අවධානය යොමු වෙනවා දැන්. નિરાයාසයෙන් එතෙන්ට අවධානය යොමු වෙනවා. යොමු වෙනකොට ඕක තව තව හොඳට දැනෙනවා. ඉතින් ගැටලුවක් නැහැ. හැබැයි මග හැරලා යාවි. මොකද දැන් දැන් ඕක ටිකක් අර හිත අහු වෙන ගතියක් තියෙනවා. ඔය වගේ තැනක් අහු ඒ කියන්නේ ඔය වගේ තැනක් මතුනහම දැන් තමන් මට නිකන් අවවාදයක් කරන් යනවා ඊළඟ පාර මම මෙතෙන්ට හිත යොදන්නේ නැහැ කියලා. හැබැයි හිත ටක් ගාලා එතෙන්ට යනවා. <laughs> ඉතින් ඔය වගේ ඔය වගේ ප්‍රවණතාවයන් හිතේ තියෙනවා. නමුත් හැබැයි පස්සේ ඔක ටික කාලයක් කරනකොට අපි හිතමු හැබැයි Tamanට උමන් දැන් දැනට ආනාපාන සතිය තමයි මූල කර්මස්ථානය. කැමතිනම් පොඩ්ඩක් ඕනනම් පිම්බීම හැකිලිම වගේ දෙයකට මාරු වෙලා බලන්න පුළුවන්. මොකද එතෙන්දී අපේ අවධානය දෙන්නේ හදවතට වඩා පහළින්. අනිත් එක උදර චලනයේට. එතකොට එතන එතන එතන අපි මේ අපේ මොකක්ද ඒ කියන්නේ අවධානය යොමු වෙන ක්ෂේත්‍රඵලයේ ප්‍රමාණය බොහොම ටිකක් පුළුල්. ඊට වඩා වැඩි. ඒ නිසා සමහරවිට අර තරම් ලොකු මේ කේන්ද්‍රගත වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා Tamanට සමහරවිට පහසුවක් දැනෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ උපක්‍රමයක් යොදලා බලන්න පුළුවන්. ඔය වගේ ඩොට් ඩොක් ගාලා එහෙන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒකේ ඒක කියන්නේ අ කලින් හෘද රෝග අනම්මනම් තිබිලා නැත්නම් ඉතින් මං හිතන්නේ ඒක බය වෙන්න දෙයක් නැහැ. මේ <laughs> භාවනාවේ අත්දැකීමක් නිසා මම හිතන්නේ ඒක කිසි ගැටලුවක් නැහැ කියලා. හොඳයි. සර්ණයි ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමින් වහන්සේ මම ඊයේ දිනේ ලැබූ භාවනා අත්දැකීම් මෙසේය. සිරිත් පරිදි සක්මන් භාවනාවෙන් පරියංකයට පැමිණීමේ ඉරියව්ව දෙස විමසිලිමත් බලා සිට ආනාපානයට හිත යොමු කලත් ආශ්වාස ප්‍රශ්වාස කීපයක් නැවත නැවතත් වෙනත් අරමුණු සිටිවිලි කියමින් කියවන්නට විය. හදිසියේම නැවතත් ආශ්වාස ප්‍රාශ්වාසය සිහිගැන්වීම භාවනා කරන කාලෙත් වැඩි මිනිත්තු ගණනක් එසේ ගතකොට පසුව වහාම ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙස බැලූ විට සංසිඳින්නට විය. ඒ අතර බෙල්ල සහ හිස කොටස තද වෙමින් ඉහළ ගොස් පැවතුණි. තවද ටික වේලාවකින් වම් කනේ ඇතුළත තද බල වේදනාවක් ඇතිවිය. ඉන්පසුව හිසේ වම් පැත්තෙන් විදුලි සැරයක් වැදුණාක් මෙන් පුපුරා ගියේය. සිරුරේ කම්පනයක්ද ඇතිවිය. ස්වාමින් වහන්සේ මම ඊට පසු වාරයක් ඊට පසු වාරයක් භාවනා කරන්නට යන විට දකුණු කන සහ හිස තදින් වේදනාවක් දෙන්නට විය. මේ මේ දැනුන් මේ දැනුත් එම වේදනාව තරමක් ඇත. ඇතුළත නහරේ පිපුරුවාද කියා සිතෙන තරමට. <laughs> ඇත්තටම එය භාවනාවේ වේම ඵලයක්ද කියා සිතේ. විය හැකිද? නැත්නම් සාමාන්‍ය අසනීප තත්වයක්ද? ස්වාමීන් වහන්ස මට අවුරුදු 3ක් පමණ මම අවුරුදු 3ක් පමණ සිට භාවනාවේ භාවනාව ප්‍රගුණ කිරීමට උත්සාහ දරන අයෙක්මි. ගෙදර දොරේ වැඩ කටයුතු කරද්දී මොහොතකට වාඩි වී SPR ගත්තිට මා සමාධිගත වී යයි. ඒ තුලම ටික වේලාවක් සිට නැවත පෙර වැඩෙහි යෙදිමි. පෙර මාලද අධ්‍යක්ීම් ගැන අදහසක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ප්‍රශ්නත් අවසానයි ස්වාමීන් වහන්සේ. දැන් දැන් ඒ කියපු කෙනාට මොකුත් අසනීපයක් දැන් නැතුව ඇති නේද මේ තියනවද කවුද දන්නේ ඒ කියන්නේ මේ කවුද අර අර මෑනියෝ ඒ කියන්නේ දැනටත් මේ කියන්නේ මෑනියට දැනෙනවද නිකම් හරයක් පුපුරලා වගේ දැනෙනවද නෑ දැනෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ ඊයේ රෑ මම පැනඩෝරුක් ගත්තා ඒ නිසා. එච්චර ඒ මට්ටමන. නෑ කියන්නේ අපිට කියන්නේ විවිධ කියලා එහෙම නිකන් ඔළුවේ කියන්නේ ඔළුව කැක්කුමකුත් එනවද? ඔළුවයි කනයි බෙල්ලයි දැනටත් කැක්කුමයි. නෑ දැන් නෑ. දැන් නෑ. භාවනා කරන වෙලාවේදී විතර දෙන්නේ. ඔව් භාවනා කරන වෙලාවේදී මුලින්ම ආවේ මේ වම් පැත්තට. ඊට පස්සේ භාවනා කරලා ඉවර වෙලා එලා ඊළඟ වාරයක් භාවනා කරනකොට දකුණු පැත්තට. දකුණු පැත්තට තාවා. ආහ්. මුල කර්මස්ථාන වශයෙන් ආනාපාන සතියද තියන් ඉන්නේ. ආනාපාන සතිය. පොඩ්ඩක් පිම්බිම හැකිලීමට මාරු කරන්න. දැන් මුල කර්මස්ථානයේ වශයෙන් අපි ආනාපාන සතිය තියන් ඉන්නකොට තනිකරම මේ මේ නහය ප්‍රදේශයේ මේ හරියටනේ තනිකරම අපේ අවධානය යොමු වෙන්නේ. සමහරවිට අවධානය යොමු වුනහම යම් යම් විදිහට මේ ඔය වගේ තදවීම්, ඔළුවේ තදවීම් හරමේ වෙන්න පුළුවන්. තමන් ඕන්ට වඩා වීරිය යොදවනවා නම් ඒකත් ඕකට බලපාන්න පුළුවන්. නමුත් මේ පිම්බීම හැකිලිම කියන්නේ තනිකරම ශරීරයේ යට කොටසේ සිද්ධ වෙන දෙයක්. ඒක බොහොම පහසුයි. ඒ කියන්නේ ආතතියෙන් තොරයි. තොර කියන්නේ අර අරමුණට වඩා ටිකක් ආතතියෙන් අඩු ස්වභාවයක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් පිම්බීම හැකිලිම බලනකට මාරු කරලා බලන්න. ඒ ඒ විදිහට භාවනාව කරගෙන යනකොටත් මේක එනවනම් පොඩ්ඩක් يعني භාවනාවට සම්බන්ධ නෙමෙයි කියලා හිතන්න පුළුවන්. ආනාපාන සතිය කරද්දී ওই වගේ ඔළුවේ ටිකක් බර ගති එක පාරණිය තද වෙන ගති වෙන්න පුළුවන් අපි අනවශ්‍ය විදිහට සමහරලාට වීරිය යොදනකොට. ඒක පොඩ්ඩක් කමටහන මාරු කරලා බලන්න. හොඳයි. තෙරුවන් සරණයි. දැන් අපිට තව විනාඩි 10ක වගේ කාලයක් තියෙනවා මොන හරි ප්‍රශ්න තියෙනවද? ඔව්. ආ හොඳයි. අහහ. තේනුකාණී ස්වාමීන් වහන්සේගේ කෘතියෙන්. ඔව්. පට්ඨපිණ්ඩිකාංගය ඒකාසනිකාංගය. හා හා. පට්ඨපිණ්ඩිකාංගය සහ ඒකාසනිකාංගය. හරි. ඒ දෙක වඩන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලනවා. පත්තපින්ඩිකාංගය. පත්තපින්ඩිකාංගයේදී කරන්නේ අපි දැන් සාමාන්‍යයෙන් දැන් භික්ෂුන් වහන්සේ ගැන අපි කතා කරනවා නම් භික්ෂුන් වහන්සේට පාත්‍රයක් තියෙනවා. ඊට අමතරව ඉතින් Tamanට කැමතිනම් වෙන වෙන භාජනවලත් බලන්න පුළුවන්. දැන් අපි දුමු පැන් කෝප්පයකින් පැන් කෝප්පයක් තියෙනවා ඊළඟට කිරි මොන හරි තියෙනවා නම් ඒකත් තව කෝප් එක දාලා තියෙනවා අපි දුමු ෆෘට් සලාඩ් එකක් තියෙනවා නම් ඒක තව භාජන එක දාලා තියෙනවා ඉතින් ওই විදිහට විවිධ අපි තුමු අපි ඉඳගත්තාම තව භාජන කීපයක්ම තියෙනවා නමුත් පත්පින්ඩිකාංගය හරි නේද මං කියන එක පත්පින්ඩිකාංගයේදී හරි ඔව් එතකොට පත්පින්නිකාංගය සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ මේ අනෙකුත් භාජන එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අපි හිතමු සුප් එකක් වලඳන්න තියනවා කියලා. ඒක අපි හිතමු මේ ආහාර ටික බෙදා ගන්න කලින් සුප් එකත් පාත්‍රයටම දාගන්නවා. පාත්‍රයටම දාගෙන පාත්‍රෙම වලඳනවා. ඊළඟට කිරි එකක් වලඳන්න තියෙනවා නම් ඒකත් කිරි එකත් පාත්‍රයටම දාගන්නවා. කිරි එකත් ඒකෙම වලඳනවා. ඊළඟට තව ටිකක් ඔක යහට යනවා. කියන්නේ ඕකෙම හැම දුතාංගයකම යෙදෙනවා මේ උත්කෘෂ්ඨ මට්ටමින් කරන කරන ක්‍රමයක් තියෙනවා මධ්‍යම මට්ටමින් කරන ක්‍රමයක් තියෙනවා ටිකක් ඊට වඩා අඩු ඕමක මට්ටමකින් කරන ක්‍රමයක්ත් තියෙනවා දැන් ඕකේ තව විස්තර වශයෙන් යද්දී ඒ කියන්නේ උත්කෘෂ්ඨ වශයෙන් කරන නෑ ඒ එච්චර යන්න අත්‍යවශ්‍ය නැහැ දැන් සාමාන්‍යයෙන් ඔය දුතාංගේ සමාදන් වුණාම මේ ගන්න ආහාර කටින් කඩලා වළඳන්නෙත් නෑ පුළුවන් තරම් අතිම්ම තමයි භාජනය තුලදී පාත්‍රයේ ඇතුලේදී තමයි කඩන්නේ සමහරවිට අපි දුමු පළතුරු අරෝමිය තියෙනවා නම් අතින් කඩන්න අමාරු. මේ වළඳන් පටන් ගන්න කලින් ඒවා පිහියෙන් කපලා හරි මේ පුංචි කෑලි වලට සකස් කරගන්නවා. සකස් කරලා ඒ ඔක්කොම ටික පාත්‍රේ දාගන්නවා. ඊට පස්සේ තමයි මේ වළඳන එක පටන් ගන්නෙ. මේ මේ එතකොට අර තනි තනි වාජනයයි එතකොට සලකන්නේ. තනි වාජනයයි පාවිච්චි කරන්නේ. වාසි විදිහට ඉතින් තියෙනවා Tamanට ඉතින් ඕන්ට වඩා ඉතින් ලෝලත්වයක් ඉන්නේ නැහැ. අනිත් එක ටිකක් ආහාර මිශ්‍ර වෙන ස්වභාවයකුත් තියෙනවා. දැන් මොකද දැන් අපිට වෙන වෙන භාජනවල වළඳනවා කියන්නේ ටිකක් අර සුඛෝපභෝගී ගතියක් මෙතන තියෙන්නේ. දැන් හැම දෙයකම පාත්‍රය පාවිච්චි කරද්දී එතකොට අර ඒ සුඛෝපභෝගී බවෙන් මිදිලා අපි බොහොම අල්පේච්ඡ මට්ටමකට මල්පේච්ඡ පැත්තකට හිත යොදන්න පුළුවන්. ඊළඟට අ කියන්න. දැන් වලදන්නට පෙර ඔව්. සියලුම ආහාරයට ගන්න හැම දෙයක්ම එකම භාජනයක් නෑ ඒ කියන්නේ දැන් ඔතනින් අදහස් වෙන්නේ මේ බත් අනම්මනම් ඒ මොනවාද වෙලවලු අරව මේවා ඒවත් ඇස්සේ කිරි එකයි සුප් එකයි දෙකට දානවා කියලා නෙමෙයි අදහස් වෙන්නේ. එහෙම නෙමෙයි. ඉස්සෙල්ලා තමන් වළඳන මේ පිළිවෙල හිතා දැනගන්න ඕනේ. ඒ කියන්නේ පිළිවෙල දැනගන්නවා කියන්නේ දැන් අපි හිතන්න මුලින් අපි සුප් එකක් වළඳනවා. එතකොට අපි බත් වළඳන්න කලින් ඒ සුප් එක වළඳලා ඉන්න ඕනේ. ඊපස්සේ ඔන්න පාත්‍රයෙන් සුප් ටික වළඳලා යොුණාට පස්සේ ඔන්න බත් අනම් බත්තුයි ව්‍යංජන ඒ ටික දැන් පාත්‍රයට දාගත්තා. අන්න ඊළඟට ඒ ටික ඔක්කොම වළඳුවා. බලන ඒ කියන්නේ අනිත් එක හුඟක් වෙලාවට ඉතිරි කරන්නෙත් නැහැ. ඔය වගේ දුතාංග සමාදන් වුණාම ඉතිරි කරන්නෙත් නැහැ. විසි කරන්න විදිහට ගන්නෙ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට විතරක් බෙදා ගන්නවා. ඒ ටික ඔක්කොම වළඳනවා. ඊළඟට වෙළඳුවට පස්සේ දැන් අපි තුමු එහෙම බැරි වුණාම අකර ඉතුරු වුණා නම් ඒ ටික ඔන්න පැත්තකින් තියන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඊළඟට කිරි එකත් ඒකටම දාගන්නවා. දාගෙන ඔන්න ඊළඟට වළඳනවා. දැන් මේ යන පිළිවෙලකට එතකොට කරගන්න පුළුවන්. දැන් නැතුව අර වතුරයි මොකන්ද මේ කිරි සුපුයි අරෝමෙ ඔක්කොම එකට දාලා වළඳනවා කියන එක නෙමෙයි අදහස් කරන්නේ. ඊළඟට ඒකාසනිකාංගය සමාදන් වුණාම නැවත නැවත වළඳීමක් නැහැ. දැන් බොහෝ විට බොහෝ විට එක වේලයි. එතකොට උදේ වේලක් සාමාන්‍යයෙන් නොගින මට්ටමට යන්න පුළුවන්. එක වේලයි අනිත් දෙක බලඳන් පටන් ගන්න කලින් Tamanට උමනා කරන සියලු දේ සකස් කර ගන්නවා. වතුර ටික ගෙනල්ලා තියා ගන්නවා. අනිත් අත පිහින්න මොන හරි දේවල් තියෙනවා නම් ඒවත් තියා ගන්නවා. ඊළඟට ව්‍යංජන හරමේ යොමුනා කරන බත්තරෝමේ ඔක්කොම ටික නැවත ඔක්කොම ටික සකස් කර ගන්නවා. මේ වළඳන අතරමඟදී ගිහිල්ලා නැවත ගැනීමක් කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම වළඳලා ඉවරලා ඔන්න වතුරත් බීලා ඔක්කොම කළා එකපාරින්ම නැගිටලා අවසන් කරනවා. නැගිට්ටට පස්සේ නැවත වැළඳීමක් නැහැ. එතකොට ඒකාසනිකාංගය කියලා ඒක එක එකම එකම ආසනයක විතරයි වැළඳීම සිද්ධ වෙන්නේ. ඔව් ආනිසංස දැන් ඒකාසනිකාංගයේදීත් යන්නේ එතකොට මේ අල්පේච්ඡ පැත්තටම තමයි යොමු කරන්නේ. ඉතින් තමන් ඕන්ට වඩා අර ආහාරයට ගිජු වෙන ස්වභාවය වළකිනවා. අනිත් එක බොහොම සැහැල්ලු දිවිපැවැත්මක් තියෙන. දැන් ඔය වගේ රකින්න ස්වාමීන් වහන්සේලා හුඟක් වෙලාට ගමේ පින්පාතෙන් යැපෙනවා. ආරණ්‍යයකට ගෙනල්ලා දෙන දේ වුණත් මේ අවශ්‍ය ප්‍රමාණයට විතරක් අරගන්නවා. අරගෙන එතකොට මේ බොහොම සැහැල්ලු පැවැත්මක් ඒකේ යෙදීම හරහා එන්න පුළුවන්. අනිත් එක හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කියන්නේ එක පා කියන්නේ Tamanට උත්සාහ කළ බලන්න පුළුවන්. තමන්ගේ භාවනාවට විශේෂයෙන්ම උදව්වක් වෙනවා තමයි මේවා රකින්න කියන්නේ. නමුත් ඊට වඩා තමන්ට බරක් වෙනවා මේවා රකින්න එපා කියලාත් කියනවා. හැබැයි තමන්ගේ භාවනාව හොඳට වැඩෙනවා නම් මේක මේ රැකීමනුත් උදව්වක් වෙනවා නම් ඒක ආරක්ෂා කරන්න කියලා තුනන්දුත් කරනවා. ඉතින් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එහෙම දුතාංග ඔක්කොම රැකපු මහරහතන් වහන්සේ කෙනෙක්. අනිත් එක හරිම ලස්සන දේ උන්වහන්සේ රහත් වෙලත් මේ දේ කරනවා. ඒකයි දැන් උන්වහන්සේගේ දැන් අපි සාමාන්‍යයෙන් දුතාංග ආරක්ෂා කරන්නේ කෙලෙස් දුරු කරන්න. දැන් කෙලෙස් කියන්නේ අපි දුමු කැමරේ තියෙන ගිජු බව වේවා දැන් අනිත් දැන් ඔය වෙන සිවුරු වලට තියෙන ආසාව වේවා ඔය වගේ යම් යම් දේවල් වලට තියෙන ආසාව. ඒතකොට ඒක මැඩ ගන්නයි දුතාංග යොදාගන්නේ. නමුත් මහාකාශ්‍යප රහතන් වහන්සේ රහත් වෙලත් ඔක පිරිනුවන් පාන තාක්ම මේ දේ ආරක්ෂා කරලා තියෙනවා. එතකොට බුදුන් වහන්සේ ඉතින් ප්‍රශංසා කරනවා උන්වහන්සේට මේ අනාගතයේ පහළ වෙන භික්ෂුන් වහන්සේලාට ආදර්ශයක් පිණිස. උන්වහන්සේ ඒක කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරනවා. යෝගී කුසඳාන් කරා රෝගී තැනැත්තෙක් තමන්ගේ හිතට මැවුණා. ඒ වගේ අවශ්‍ය ඒ වෙන්නේ ඒක විග්‍රහ කරද්දී ඔබ වහන්සේ සඳහන් කරා වගේ මට හැඟුණා ඒ වෙත් භාවනාවලදී ඒවා සිටිවිලි වශයෙන් ඉවත් කිරීම වැදගත් තමයි රෝගියෙකු සම්බන්ධ කරගෙන භාවනාවෙන් අපට කිසියම් ආශිර්වාදයක් කරන්න පුළුවන් කමක් තියෙනවා වගේ කියන එකක් මට ඔබ වහන්සේ කිව්වා කියලා තේරුම් ගියා. එහෙම කරන්න පුළුවන්කමක් තියනවාද? මොකක්ද ඒක කරන්න එපා කියලා තමයි <laughs> කියන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය රෝග සුව කරන පැති වලට එහෙම අපි භවනා යොදා ගන්න ගියොත් අපි ඒක වෙන පැත්තක්. ඒ කියන්නේ මම දන්නේ කොහොමද වැඩි ඕක කරන්න කියලාත්. ඒ කියන්නේ අපේ ලොකු සාහිණාංශය එහෙම කිසිසේත්ම ওই පැත්තවලට යොමු කරන්නේ නැහැ. මොකද මේ එතකොට මේ භාවනාව අපි මෙහි බොහොම ලාමක දේවල් වල නතර කරනවා. කියන්නේ රෝග සුව කරන්න, අනුන්ට යම් යම් දේවල් කරන්න, මන්ත්‍ර යන්ත්‍ර ගුරුකම් කරන්න. හරි එක එක තියෙනවනේ. ඉතින් ඔය ඉතින් මේ වගේ පැති බොහොම ලාමක පැති වලට අන්තිමට භවනාව යොමු වෙනවා. එතන නතර වෙනවා. අනුන්ට අනුන්ට උදව් කර කර මේ ආශිර්වාද කර කර ඉන්නවා කරන්න ගත්ත වැඩේ කරන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ වගේ දේවල් වලට භවනාව යොදා ගැනීම උනන්දු කරන්නේ නැහැ. සම වෙන ස්වාමීන් වහන්සේ දැන් උද්ජංග සූත්‍ර දේශනාව වලදී එතන කියනවා. තව මම නාව්‍යනේ අරිදම් ස්වාමීන් වහන්සේගේ රතන සූත්‍ර දේශනාව කියන පොතෙන් කියෙව්වා. ඒක ගෙදරක මොනවාද කොඩි වෙන වගේක් තිබුණයි කියලා මිනිසුන්ගක් කලබල වෙලා වැඩ කරනකොට උන්වහන්සේලා වැඩම කරලා මට මතක විදිහට උන්වහන්සේත් වැඩම කරලා රතන සූත්‍රය දේශනා කරනකොට උන්වහන්සේලා සතන සූත්‍ර සජ්ජායනා කරනකොට අර ඒ පොළවේ වලලාල තිබිච්ච ඒ දේවල් මතුවලා ඇවිල්ලා මිනිසුන්ට සුවයක් ලැබුණයි කියලා. සමඤ්ඤ රතන සූත්‍රය රෝගචෝ කිරීම සඳහා ප්‍රතිපත්තියක් වශයෙන් සූත්‍රය යොදා ගැනීමක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මම මෙතනින් අදහස් කෙරුවේ. රතන සූත්‍රයේදී සජ්ජායනා කිරීමත් සෑහෙන දුරට රෝග නිවාරණය කිරීම සඳහා පිටිවහලක් වෙන ඔව් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඒක නම් ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලෙදිම සිද්ධ වෙච්ච දෙයක් නේ දැන් රතන සූත්‍රය දේශනා කරන්න මූලික වෙච්ච හේතුව උනේත් විශාලා මහනුවර ඇති වෙච්ච මේ රෝග දුර්භික්ෂ අමනුස්ස බය එතකොට රතන සූත්‍රය එතකොට අපි අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේ ඔය තුන් සූත්‍රයේම එතකොට අපි බෞද්ධයින් වශයෙන් එතකොට මේක අපේ යම්සි ආරක්ෂාවක් ලබා ගන්න. එතන පරිත්ත කියන වචනේ තේරුමම ආරක්ෂාව කියන එක. එතකොට මේ පිරිත් සූත්‍රය එතකොට අපි ආරක්ෂාවක් පිණිස යොදා ගන්නවා. ඒ හින්දා ඒකේ ඉතින් මේ ඒක බුදුරජාන් වහන්සේ කාලේදී බුදුරජාන් වහන්සේ ඉතින් විශාලා මහනුවරට වැඩම කළා ආශිර්වාද පිණිස ඒ අයව මුදවා ගන්න මේ උවදුරු වලින් බුදුරජාණන් වහන්සේම ඉතින් සජ්ජායනා කළා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. කියන්නේ ආනිසංස තියෙනවා. ඉතින් අපි මේ කරගෙන යන වැඩේට ඒකෙත් ඉතින් තමන් දැන් තමන් සාමාන්‍ය බුද්ධ වන්දනාවක් කරනවා ඇතිනේ හැමෝම. නේද මේ භාවනාව කරනවා කියලා බුද්ධ වන්දනාව නවත්තලා ඒ මට්ටමක නැතුව ඇතිනේ කවුරුත් නේද ඉතින් අර බුද්ධ වන්දනාවක් කරද්දී ඉතින් ওই වගේ සූත්‍ර කීපයක් එකතු කරගන්න ඒක ඉතින් වරදක් නැහැ කියන්නේ තුන් සූත්‍රය සජ්ජායනා කිරීම දෙවියන් පින්දීම ඥාතින් පින්දීම ඒ වගේ දේවල් ඉතින් අපි සාමාන්‍ය බෞද්ධ වශයෙන් කරනවා ඉතින් එතන ඉතින් අපිටත් ලෝකයටත් ඉතින් අපි යහපතක් සිද්ධ වෙනවා ඒකේ ඒක ඉතින් භාවනාවට බාධාවක් කරගන්න අවශ්‍ය නැහැ භවනාව කරනවාය කියලා ඒවා එකපාරටම මේ අතහැරලා දාන්න අවශ්‍යත් නැහැ. කියන්නේ මේ එකපාරටම දැන් මං සෝවන් වෙලාවේ මට දැන් පන්සල් යන්න ඕනෙත් නැහැ, බුදුන් අඳින්න ඕනෙත් නැහැ කියලා ඒ අමුතු මානසිකත්වයකට යන්න අවශ්‍ය නැහැ. මේ භවනා කරනවා කියලා තමම් නිහතමානී වෙන්නයි තියෙන්නේ. නිහතමානී වෙලා ඒ හැබැයි ඉතින් අර ටික ටික අනවශ්‍ය විදිහට ඕවැ නිරත වෙන ස්වභාවය අඩු වෙන්න ඕනේ. ඒකයි ලොකු සාන්නාසේ නිතරම කියන්නේ අර අපි ලාමක කුසල් වල නිරත වෙනවා කාලය අඩු කළා මේ ප්‍රබල ප්‍රධාන වැඩේට මූලිකත්වය දෙන්න ඕනේ. ඒ සඳහා කාලය යොදා ගන්න ඕනේ. තමන් දැන් හුඟා වෙලා පන්සලට ගිහිල්ලා අපිටම බෝධි පූජා පවත්වමින් සෑහෙන වෙලාව ගාථා සජ්ජායනා කරමින් ලොකු මුළු වරුවම එතන නිරත කරනවා නම් එතන තමන් දැන් භාවනා කරන යෝගියෙක් වශයෙන් එතෙන්දී ටිකක් හිතලා බලන්න වටිනවා. මොකද ඊට වඩා වටිනවා තමන් මේ ආනාපාන සති භාවනාවක් යම් සිමුල කර්මස්ථානයක් වඩන එක මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ ගුණ ධර්මයන් දියුණු කරගන්න. තමා තුළම වර්ධනය කරගන්න උත්සාහවත් වෙන එක අරිට වඩා හරි වටිනවා. ඉතින් ඒක තමන් නුවණින් තේරුම් ගන්න ඕනේ. හොඳයි තේරුවන් සන්න. හරි. එහෙනම් වෙන ප්‍රශ්න නැත්තම් අපි ඔව්. ඔව්. ඔව් ඒක දැන් අපි මුලින් ආනාපාන සතිය අපි භාවනාවේ මේ කියන්නේ රූප කර්මස්ථානය කරගෙන යනකොට ඒක දැන් මතුවෙනවන්නේ දැන් මේ ආස්වාස ප්‍රස්වාසයේ වෙනසක් හඳුනා ගන්න බැරි වෙලා බොහොම සියුම් වෙලා හිත තැම්පත් වෙන ස්වභාවයක් එනවා. එතකොට විවිධාකාර සංඥාවන් එන්න ගන්නවා. තමන්ට විවිධාකාර දේවල් මතක් වෙන්න ගන්නවා. විවිධ සමානාට රූප පේන්න ගන්නත් පුළුවන්. වගේ নানা ප්‍රකාර දේවල් පේන්න ඇහෙන්න ගන්න පුළුවන්. අන්න එතෙන්දී තමයි යොදා ගන්න තියෙන්නේ මේ එකක්වත් මගේ නෙමෙයි. මේ එකක්වත් මගේ ආත්මය නෙමෙයි. මේ එකක්වත් මම නෙමෙයි. කියලා එහෙම්ම බැහැර කරන්න තියෙන්නේ. එතෙන්දී තමයි විශේෂයෙන්ම මේක යොදා ගන්න තියෙන්නේ. හොඳයි. වේදනාවට නම් මට හිතෙන්නේ ඒක මොකද ඍජු අත්දැකීමක් නේතන. එතන ඍජු අත්දැකීම අපි භාවිතා කරන්න පුළුවන් කෙලින්ම විපස්සනාවට. ඒක අපේ පාට මම නෙමෙයි මගේ නෙමෙයි කියන එකට වඩා ඒක අපිට ඍජු අත්දැකීමක් විදිහට වේදනානුපසනාවක් විදිහට බුදුරජාන් වහන්සේ ඇත්තම පාවිච්චි කරලා තියෙන්නේ මේ කයේ දැන් ආස්වාස ප්‍රස්වාසයේ වගේ අපිට දැනෙන දේවල්. ඊළඟට කයේ ඇතිවෙන මේ වේදනාවන්. ඊළඟට චිත්තානුපසනාවකදී සංඥාවලට වඩා ඇති වෙලා නැති වෙලා යන මේ සිතුවිලි. ඒවා ඒවා දිහා මධ්‍යස්තව බැලීමක්. ඉතින් මේ වගේ අපිට ඍජුවම අත්දකින්න පුළුවන් දේවල් ටික භාවනාව සඳහා යොදා ගන්න පුළුවන්. ඒක බැහැර කරන්න අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඒ තමන්ට දැන් මේ වේදනාවට කරදරයක් නම් වේදනාවක් වේදනාවක් කියලා ඒක දැනට නතර කළා තමන්ගේ මූල කර්මස්ථානට ආවයි කියලා කිසි ගැටලුවක් නැහැ. ඒකට අපි උනන්දු කරනවා සාමාන්‍ය මුලදී. මොකද මේ වේදනාව බලන් ඉඳීම ටිකක් ඒක උත්සන්න වෙන්න හේතුවක් වෙන්නත් පුළුවන්. නිසා මුලදී ඒක ඒකත් එක්ක ගනුදෙනු කරන්න අමාරු නිසා ඒක ඔස්සේ යන්නේ නැතුව මූල කර්මස්ථානෙට එනවා. සමාවෙන් ස්වාමින් වහන්සේ අර ඉස්සෙල්ලාහපු මේ රූප ඒ වෙලාවට සමහරකට දැන් එනවා ඒක ගැන මේ මගේ නෙවෙයි කියලා හිතන්නත් ඉස්සෙල්ලා රූපේ ගිහිල්ලා ඉවරයි. හැබැයි ඊට පස්සේ භාවනාවේ නැගිටිනාට පස්සේ අර රූපේ ආපහු ආපහු එන ගතියක් දැනෙනවා. එතකොට ඒක අකුසලයක් වෙනවද? ඒක කොහොමද ඒකේ වෙලාවට මේ අපි නෑ ඒ කියන්නේ දැන් අපි අපි එකපාරටම මේක නිකන් තල්ලු කරලා දාලා මේක වදයක් කියලා අරගෙන බැහැර කරන්න හදන්න එපා. එන්න දෙන්න. දැන් මේක ඒකාතකින් විපස්සනාව කියන්නේ අද උදෙත්තර මහතේකුත් ඇහුවා. කියන්නේ විපස්සනාව කියන්නේ එක්තරා අන්දමක විරේකයක් වගේ දෙයක්. කියන්නේ අපේ හිතේ තැම්පත් වෙලා තියෙන මණ්ඩි බැහැගෙන තියෙන මේ ඔක්කොම ජරාවල් ටික දැන් ඉන්න ගන්නවා. අපි මේ භාවනාවක නිරත වෙද්දී. ඒවට එන්න දෙන්නත් ඕන. ඒවා අපි එළියට යවන්න යවන්න තමයි මේක මේ සිත පිරිසුදු වෙන්නේ. ඒ නිසා ඒවා ඒවා එනකොට හැබැයි මම මගේ කියාගත්තත් අන්න අපි අහුවෙනවා. එතරම් තියෙන්නේ. මේවා එකක්වත් මේ අපේ දේවල් නෙමෙයි. මේවා මේ අපි සංසාරගතව පුරුදු වෙච්ච යම් යම් දේවල් මෙතන තියෙනවා. මුල් බැහැගත් දේවල්. නමුත් අපේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන්න දියුණු වෙන්න ඔන්න ඒවා මතු පිටට එනවා. මතුපිටට ආවම එහෙම අපි මේ සතිය පාවිච්චි කරනවා නිකන් එක්තරාන්දමක මේ ආලෝකයක් වගේ. ඒ කියන්නේ මේ සතියෙන් යුක්ත වේදිහා උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. ඒකට අහු වෙන්නේ නැහැ. මම මගේ කරගන්නේ නැහැ. මේවා ආපු එක එහෙම්ම යන්න දෙනවා. ඉතින් අර මුලදී ටිකක් ඕක පීඩාකාරී. මොකද අපිට පුරුදු වෙලා තියෙන්නෙම හිතට එන සිතුවිලි මගේ කරගෙන. එහෙමනේ අපි පුරුදු වෙලා තියෙන්නේ. හිතට යමක් ආපු ගමන් අපි මගේ කරගෙන අපි ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. දැන් අපි කරන්නේ එහෙම කරන්නේ නැතුව ඒවා එහෙම අතහැරලා දානවා. මධ්‍යස්ථව ඒ දිහා බලාගෙන ඉන්නවා.